එහෙම නැත්නම් එක් කරුණක් වශයෙන් ලෝකේ වෙන් කර දක්වන්නට පුළුවන් කාරණා තමයි මේ ඒකක නිපාතේහි සංග්‍රහ කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පබස්සර මිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨ. මහණෙනි මේ සිත ප්‍රභාස්වරයි ඒ ප්‍රභාස්වර සිත ආගන්තුක වූ පක්ලේශ ධර්මයන්ගෙන් කෙලෙසීමටපත් වෙනවා. නමුත් ප්‍රතජන පුද්ගලයාට මේ පිළිබඳව ඊතරම් වැටහීමක් නැහැ. ප්‍රතජන පුද්ගලයාය කියලා මෙතන අදහස් කරන්නේ අශෘතවත් ප්‍රතජන. ඒ කියන්නේ ධර්මය අසන්න නැති ධර්මයේ පිළිබඳව විශාරදත්වයක් නැති සත්පුරුෂයින්ගේ ඇසුර ලැබෙන්නේ නැති ඉබඳු පුද්ගලයාට මේ සිත ප්‍රභාස්වරයි කියන බවවත් ඒක ආගන්තුක ක්ලේශයන්ගෙන් කෙලසෙනවා කියන බවවත් ඒ කෙලසෙන ආකාරයවත් ඔහුට තරම් ප්‍රකට වෙන්නේ නැහැ පැහැදිලි වෙන්නේ නැහැ ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසුතවතෝ පුතජනස්ස චිත්ත භාවනා නත්ති ඒ නිසා අසෘතවත් ප්‍රතජන පුද්ගලයාට චිත්ත භාවනාවක් නැහැ චිත්ත භාවනාවයි කියලා කියන්නේ සිත තුළ පහළ වෙන්නා වූ ක්ලේශ ධර්ම හඳුනාගෙන දුරු කිරීමට වීරය කිරීම ඒ වගේම සිතෙහි ගොඩනැගී යුතු බෝධිපාක්ෂික ධර්ම හඳුනාගෙන පුහුණු කරන්නට වීරය කිරීම මේ දෙආකාර උත්සාහය ඒ සඳහා අපි අනුගමනය කරන ප්‍රතිපදාව වැඩපිළිවෙල තමයි චිත්ත භාවනාවයි කියලා අපි හඳුන්වන්නේ සිත පුහුණු කිරීම සිත වැඩි වීම එතකොට අර අශ්‍රතවත් ප්‍රතඥයාට මේ සිත කෙලසෙනවා කියන වගවත් ඒ සිත කෙලසෙන්නේ කොහොමද කියන වගවත් ඒ තනත්තාට ප්‍රකට නැහැ. මොකද මේ බඳු දේවල් පිළිබඳව ඒතනත්තා සිතලා කල්පනා කරලා අහලා තේරුම් අරගෙන සිහි කල්පනාවෙන් Tamanගේ මනස පිළිබඳව ආවර්ජනා නොකරන නිසා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සිත ප්‍රභාස්වරයි එය උපක්ලේශ ධර්මයන්ගෙන් කෙලසෙනවා. නමුත් ශ්‍රතවත් වූ ආර්ය ශ්‍රාවකයා මේ කාරණේ හඳුනා ගන්නවා. හඳුනාගත්තු නිසා එබඳු ශ්‍රතවත් වූ ආර්ය ශ්‍රාවකයාටයි චිත්ත භාවනාවක් කියලා දෙයක් තියෙන්නේ. ඒ කියන්නේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා විසින් අවබෝධ කළා වූ මේ ධර්මය තථාගත මුවින් දේශනා කළ මේ සද්ධර්මය උන්වහන්සේගෙන්ම හෝ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලාගෙන් ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගෙන් හෝ අහලා දැනගෙන ඒ පිළිබඳව විචක්ෂණව සිහිනුවණින් යුක්තව Tamanගේ මනස පිළිබඳව අවදියෙන් කටයුතු කරන සත්පුරුෂයින්ට පමණයි සිත පිළිබඳව හඳුනාගෙන චිත්ත භාවනාවක් ප්‍රගුණ කරන්න පුළුවන් වෙන්නේ එනිසා ඒබඳු ශ්‍රතවත් වූ ආර්ය ශ්‍රාවකයාට පමණයි චිත්ත භාවනාව පණවන්නට පුළුවන් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට තථාගතයන් වහන්සේ මෙහිදී දක්වනවා මේ සිත ප්‍රභාස්වරයි. අටුවාවෙහි දක්වන්නේ සිත ප්‍රභාස්වරයි කියන්නේ කුමක් නිසාද? භවාංග චිත්තේ ප්‍රභාස්වරයි. භවාංග සිත මේ මනුෂ්‍ය ලෝකේ මිනිස්සෙක් උපදින්නේ යම්කිසි කුසල ආරම්මණයක් නිසානේ. එතකොට ඒ කුසලයක් පදනම් කරගෙන කුසල විපාකයක් වශයෙන් හටගන්නා වූ චිත්තය ඒක විපාක සිතක්. ඒ නිසා ඒක ප්‍රභාස්වරයි. හැබැයි ඒ ප්‍රභාස්වරයි කියන එකෙන් අදහස් කරන්නේ වරදවා නොගත යුතුයි රහතන් වහන්සේගේ සිතක් වගේ ප්‍රභාස්වරයි කියන එක නෙමෙයි. රහතන් වහන්සේගේ සිත ප්‍රභාෂවර වෙන්නේ සකල ක්ලේශයන්ගෙන් විනිර්මුක්ත නිසා. එහි කිසිම කිලුටක් ඇත්තේ නැහැ. සියලු ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කරලා සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරලා මුලිනු පුටා දමලා රහතන් වහන්සේගේ සිත ප්‍රභාෂරයි. සාමාන්‍ය ප්‍රතඥයාගේ භවංග සිත ප්‍රභාෂරයි කියලා කියන්නේ ඒක අර ක්ලේශ ධර්මයන්ගෙන් ව්‍යාකූල වෙලා නැති නිසා. එතකොට අපි භවෙන් භවයට නැවත ප්‍රතිසන්දිය ලබනකොට ඒ ප්‍රතිසන්දිය ලබන්නා වූ සිතම තමයි භවංග සිත හැටියට හඳුනාගන්නේ. ප්‍රතිසන්දියට මූලික වෙන සිත අවශේෂ සිතක් නැති හැම මොහොතකම නැවත නැවත ඒ අරමුණම ගනිමින් පවත්වනවා. අවශේෂ අරමුණක් ගන්නකොට චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ ආදී වශයෙන් අතිරේක සිත් પરම්පරා පහළ වෙනවා. ඒ අතිරේක අරමුණක් නැති අවස්ථාවක සිත යැපෙන්නට ඕනනේ සිතට අරමුණු නොගෙන පවතින්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේම එක සිතක් නිරන්තරයෙන් පවතින්නෙත් නැහැ. ඇති වෙච්ච සැනින්ම අභාවයට යනවා. අභාවයට ගිහිල්ලා යලිත් හට ගන්නවා. යලි හට ගන්නට නම් යලිත් අරමුණක් ගන්නට ඕන. දැන් අර පසිඳුරන්ගෙන් ෂඩේන්ද්‍රයන්ගෙන් අරමුණු ගන්නේ නැති අවස්ථාවට සිත පවතින්නට දරන උත්සාහය අර ප්‍රතිසන්දියට අරමුණු වෙච්ච ආරම්මණයම නැවත නැවත ග්‍රහණය කරමින් එක හා සමාන සිත් පෙළක් පහළ වෙනවා. අන්නේ සිත් පෙළ තමයි භවාංග චිත්තයයි කියලා දහමෙහි විස්තර කරන්නේ. එතකොට මේක ප්‍රභාෂරයි කියලා කියන්නේ මොකක් නිසාද? සියලු කෙලෙසුන්ගෙන් විනිර්මුක්ත නිසා නෙමෙයි. එහි කෙලෙස් ධර්ම අවදි වෙලා නැහැ. සක්‍රිය නැහැ. අපේ මනසේ ක්ලේශ ධර්මයන් පවතින ආකාර තුනක් තියෙනවා. පෙර දිනකක් ධර්ම දේශනාවකදී අපි පැහැදිලි කළා. අනුශය වශයෙන්, පරිඋත්ථාන වශයෙන්, ව්‍යතික්‍රමන වශයෙන්. අනුශය වශයෙන් කියලා කියන්නේ නිදාගෙන ඉන්නා වගේ අලුයට ගිනි පුපුරු වගේ තැම්පත් වෙලා තියෙනවා. මතු පිටින් බැලුවට පේන්නේ නැහැ. ආකුල ව්‍යාකුල වෙලා නැහැ. ඒ බඳු නිදිගෙන පවතින අවස්ථාව අනුශය අවස්ථාව. පරිඋත්ථාන කියලා කියන්නේ ඔන්න අරමුණක් පැමිණෙනකොට ඒක අල්ලාගෙන මනසේ ක්ලේශ ධර්ම අවදි වෙනවා. ව්‍යතික්‍රමන අවස්ථාවයි කියලා කියන්නේ ලෝක ධර්මයන් ඉක්මවා වචනයෙන් කයින් ඒවා ක්‍රියාත්මක වෙනවා. එතකොට කායිකව හරි වාචසිකව හරි ක්‍රියාත්මක වෙනකොට ඒ අවස්ථාව අපි හඳුන්වනවා ව්‍යතික්‍රමන කියලා. මනසේ නැගී හිටිනකොට අපි හඳුන්වනවා පරිඋත්ථාන කියලා. නිදිගෙන පවතින අවස්ථාව අනුශය අවස්ථාව කියලා හඳුන්වනවා. දැන් මේ සිත ප්‍රභාස්වරයි කියලා කිව්වට මේ අනුශය අවස්ථාවේ කෙලස් නැහැ කියන එක නෙවෙයි මේකෙන් අදහස් කරන්නේ. දැන් අපි දානයක් දෙනකොට අපි කියනවා අලෝභ අදෝස අමෝහ අවදි කරගෙන ලෝභ දෝස මෝහ දුරු කරගෙන දන් දෙන්නට කියලා. දැන් ලෝභ දෝස මෝහ දුරු කරලා අලෝභ අදෝස අමෝහ මතු කරගෙන තමයි අපි දාණය දෙන්නේ. හැබැයි ඒ අවස්ථාවේ අපේ මනසේ කෙලස් නැහැ කියන එක දෙකෙන් කියන්නේ. නැතුව නෙමෙයි අවදි වෙලා නැහැ. අර අනුශය අවස්ථාව තියෙනවා හැබැයි රහතන් වහන්සේගේ මනසක් වගේ අපේ මනසේ අවස්ථාව පිරිසුදු වෙලා නැහැ. නමුත් ඒ කුසල්සිත ඇති වෙන අවස්ථාව ප්‍රභාස්වරයි කියලා කියන්නට වටිනවා. ඒ කුමක් නිසාද? අර කුසල චෛතසිකයන්ගෙන් ප්‍රභාවිත වෙලා තියෙන නිසා. කුසල චෛතසිකයන්ගෙන් ආලෝකමත් වෙලා පවිත්‍ර වෙලා තියෙන නිසා. ඒ නිසයි අවස්ථාව ප්‍රභාස්වරයි කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දක්වනවා මේ සත්‍ය එහෙම නැත්නම් මේ මිනිස්යාගේ සිත අර කුසල් ආරම්මණයක් අරමුණු කරමින් පහළ වෙච්ච සිත් પરම්පරාවක් පවතින නිසා පුද්ගලයාගේ භවාංග සිත ප්‍රභාස්වරයි. ඒ එහි ක්ලේශ ධර්මයන්ගෙන් ව්‍යාකූල වෙච්ච බවක් නැහැ. හැබැයි අර ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයෙන් සිතින් කියන මේ ෂඩේන්ද්‍රයන්ගෙන් ආරම්මණයන් ග්‍රහණය කරනකොට අන්න ටිකෙන් ටික ජවන් සිත් වශයෙන් නැවත නැවත මනස ව්‍යාකූල වෙනවා. එකපාරට ව්‍යාකූල වෙන්නෙත් නැහැ. ඒක ඇති වෙන රටාවක් තියෙනවා. දැන් අභිධර්මයේ ටිකක් ඉගෙනගෙන තියන අය නම් ඒක දන්නවා. අපිට සිතක් සිත් පෙලක් ඇති වෙන. ඒකට කියනවා අපි චිත්ත වීතියයි කියලා. එතකොට ඇසින් අපි හිතමු රූපයක් දැක්කයි කියලා. ඒ දකිනකොටම අන්න අර එතෙක් තිබිච්ච අර භවාංග සිත් පරම්පරාව චලනය වෙනවා. කම්පණය වෙනවා. කම්පණය වෙලා ඊළඟ අවස්ථාවේදී භවාංගය ඡේදනය වෙනවා. කියන්නේ අහෝසි වෙනවා. අහෝසි වෙලා පංචද්වාරා වජ්ජන සිතක්. ඒ කියන්නේ කොහෙන්ද මේ කැළඹීම ඇති වුනේ කියලා ආවර්ජනා කරලා බලන සිතක් පහළ වෙනවා. ඊට පස්සේ ආ මේ ඇසහරහා යාවේ කියන එක හඳුනාගත්තාම ඒ ආරම්මණය ග්‍රහණය කරමින් චක්කු විඥානයක් පහළ වෙනවා. ඒ ඇසින් ගන්නා අරමුණ ගනිමින් පහළ වෙන නිසා ඒකට කියනවා මොකක් කියලාද? චක්කු විඥානය. ඊට පස්සේ පහළ වෙනවා සම්පටිච්ඡන. ඒ කියන්නේ අර අරමුණ පිළිගන්නවා. හොඳ වුණත් නරක වුණත් මුලින්ම පිළිගන්නවා. දැන් මුලින්ම දන්නේ නැහනේ හොඳද නරකද කියලා. ඒ නිසා ආපු ආරම්මනේ මනසින් පිළිගන්නවා. ඒ සිතට කියනවා සම්පටිච්ඡන සිතයි. ඊට පස්සේ සම්තිරණ සම්තිරණය කියලා කියන්නේ තීරණය කරනවා මේ කවුද කොහෙන්ද මොකද්ද මේ ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද දැන් තීරණය කරන්න නම් මොනවද තියෙන්න ඕන නැත්නම් සාධක තියෙන්න ඕන. දැන් සාධක කොහෙන්ද ගන්නෙ? මෙතෙක් සසරේ අත්දැකීම් තුලින් මනසේ ගොනු කරගෙන ඉන්න සංඥා සංකල්පනා ඔක්කොම ඉදිරිපත් කරලා මැනලා බලනවා මේ කොහොම කෙනෙක්ද. උදාහරණයක් හැටියට කිව්වොත් දැන් පරිගණක යන්ත්‍රයක් ගත්තාම ඒකට අපි මොකක් හරි කාරණයක් ඇතුළත් කළාම ඔන්න ඒකේ ඒ වෙනකොට ගබඩා කරලා තියෙන දත්ත අනුව විනිශ්චය කරනවා තීරණයක් දෙනවා මේක මෙහෙම එකක් මේක ඉවත් කරන්න මේක තැම්පත් කරන්න එහෙම නැත්නම් මේක මෙබඳු දෙයක් කියලා යම්කිසි තීරණයක් එකකින් එන්නට පුළුවන් එතකොට අන්න ඒ වගේ අර අපේ මනස විසින් දැන් මේ කවුද කින්ද මන්ද කියන සටහන හඳුනාගන්නේ කොහොමද පෙර සංඥා එක්ක සංසන්දනය කරලා. ඒතකොට ඒ අවස්ථාව තමයි සම්තිරණ. එතකොට තීරණය කරනවා. එබඳු අවස්ථාවකදී දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් හදිසි අනතුරකට ලක් වෙලා සිහි නැති වෙලා ආපහු සිහි ආපුහම කෙනෙක් දැක්කට අඳුන ගන්න බෑ. තමන්ගේම බිරිඳ, තමන්ගේම සැමියා, තමන්ගේ අම්මා තාත්තා, තමන්ගේ දරුවා සමහරට අඳුනන්න බෑ. ඒ මොකද්ද වෙන්නේ? දැන් අර ඇසින් ආරම්භණය ගන්නවා අරගෙන ඇතුළටත් ගන්නවා ගත්තට දැන් විනිශ්චය කරගන්න අර పూర్ව සංඥා ඔක්කොම මැකිලා ගිහිල්ලා අර කම්පනයත් එක්කලා ආවරණය වෙලා ගිහිල්ලා. එතකොට මේ పూర్ව සංඥා මැකිලා ගියොත් අපිට තීරණය කරගන්න බෑ මේ කවුද කියලා. එතකොට බිරිඳ අඳුරන්නෙත් නෑ, සැමියා අඳුරන්නෙත් නෑ, දරුවා අඳුරන්නෙත් නෑ. එහෙනම් අඳුනා ගන්නවා කියලා කියන්නේ මොකද්ද? අර పూర్වගත්තු සංඥාත් එක්කලා සසඳලා බලලා අපි තීරණය කරනවා මේක මෙහෙමයි මේ අහවලයි කියලා ඔන්න අපි තීරණයකට එළඹෙනවා. ඊට පස්සේ ඊළඟ සිතක් පහළ වෙනවා වොත්තපන වොත්තපන කියලා කියන්නේ විනිශ්චය දෙනවා හරියටම නිගමනය කරනවා ආ මේ අහවලාමයි මේ මගේ හතුරෙක් මේ ඇවිත් ඉන්නේ මේ මගේ මිතුරෙක් ඇවිත් ඉන්නේ මේ දැකපු දේ නම් ලස්සනයි මම ඒකට කැමතියි අපෝයි මම නම් ඒකට කැමති නෑ දැන් මෙහෙම වුණොත් තීරණයක් දෙනවා විනිශ්චයක් කරනවා අන්නේ විනිශ්චය දුන්නාට පස්සේ මේක හරියට අර ජූරි සභාවයි විනිසුරුවරයයි වගේ ජූරි සභාව කරන්නේ නිගමනය දෙන එක නෙවෙයි. ජුරි සභාව කරන්නේ ඒ හා සම්බන්ධ සියලුම දත්ත එකතු කරලා එකතු කරලා මේක මෙහෙම වුණා මෙහෙම වුණා මෙතනදි මෙහෙම වුණා මේ නිසා මේ තැනත්තා වැරදිකාරයෙක් මේ නිසා මේ තැනත්තා නිදහස් කරන්නට ඕන මොහු වැරදිකාරයෙක් නෙමෙයි. දැන් මෙහෙම සාධක ගොනු කරනවා. අර ගොනු කරපු සාධක ටික ඔක්කොම එකට එකතු කරලා විනසුරුවරයා අන්තිම නිගමනය ප්‍රකාශයටපත් කරනවා. ඒ වගේ අපේ මනස විසින් අර සම්තිරණ සිත විසින් ඔක්කොම තීරණය කරනවා කරුණු ගලපලා වොත්තපන සිතෙන් විනිශ්චයක් දෙනවා මේ මගේ හතුරෙක් මේ මගේ මිතුරෙක් මේකට නම් මං කැමති මේකට නම් මං අකමැති කියලා ඔන්න විනිශ්චය දෙනවා විනිශ්චය දුන්නු ගමන්ම මොකද වෙන්නේ කැමති කියලා නම් විනිශ්චය දුන්නේ ලෝභ සහගත සිත් පෙලක් පහළ වෙනවා ජව එතනින් පස්සට ඇති වෙන සිත් වලට අපි කියනවා ජවන් සිත් කියලා ජවන් සිත් කියලා කියන්නේ ඒවැ තමයි කර්ම විපාක ඇති කරන්නට සමත් වෙන්නේ. මතු අනාගතයේ සංසාරේ විපාක දෙන්නට සමත් වෙන්නේ ජවන්සිත. ඒබඳු ජවයක්, ඒබඳු ශක්තියක් ඒවත් තුළ කාවැදිලා තියෙන නිසා ඒව හඳුන්වනවා ජවන කියලා. මේ ජවනසිත සම්පූර්ණ අකුසල ජවනයක් ඇති වෙනවා එතන ඉඳන් කොහොම වුණොත්ද ආ මම නම් ඒකට කැමතියි කියලා තෘෂ්ණා සහගතව තීරණය කළොත් අන්න එතනදලා ලෝභ සහගත සිත් පරම්පරාවක් පහළ වෙනවා මම නම් ඒකට අකමැති මගේ හතුරෙක් ඔය මිනිහා මට ඉස්සල්ලා මෙහෙමත් කරලා තියෙනවා. දැන් මෙහෙම එකක් මතක් වුණොත් ඔන්න පටික සම්පයුක්ත සිත් පෙලක් පහළ වෙනවා ජවන් සිත් හැටියට. දැන් මොකද උනේ? අර මෙතෙක් භවාංග සිත හැටියට බොහොම ප්‍රසන්නව තිබිච්ච චිත්ත පරම්පරාව දැන් ඔන්න ඇහෙන් රූපයක් අරගෙන ඒක විනිශ්චය කරලා තීරණය කරලා ඔන්න දැන් කිලිටි කරගෙන දැන් බොහොම ආවේගකාරීව කටයුතු කරනවා. දැන් මොකද්ද මේ උනේ ආගන්තුකේහි උපක්ඛිලේසෙහි උපක්ඛිලිට්ටං ආගන්තුක වූ පක්ලේශ ධර්මයන්ගෙන් කිලිටි වුණා. අර භවංග සිත හැටියට පවතින තාක්කල් එතන අමුතු තෘෂ්ණාවක් මතුවලා තිබුණෙත් නැහැ. අමුතු ද්වේෂයක් මතුවලා තිබුණෙත් නැහැ. එතන අර විපාක අර ප්‍රතිසන්දියට අරමුණු වෙච්ච ඒ ආරම්මණයම අරමුණු කරමින් නැවත නැවත චිත්ත පරම්පරාව අකණ්ඩව පැවතුණා. දැන් මේ ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයින්, මනසින් බාහිර ආරම්මන ස්පර්ශ කරනකොට ඒවත් එක්ක අපේ මනස කැළඹීමටපත් වෙනවා. හැබැයි මේකෙන් වරදවා තේරුම් ගන්නට එපා. සමහරු තීරණය කරනවා ආ දැන් මේ රූපේ දැක්ක නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වුනේ. මේ ශබ්ද ඇහිච්ච නිසා තමයි මේ ප්‍රශ්නේ වුනේ. ආ මොකක් නිසාද මේ සිත කැළඹුණේ කියලා හොත් මේ මේ අර මේ ඇවිල්ලා S2 ඉස්සරහම පෙනී හිටියානේ. මට ඒක දැක්ක ගමන් තරහ ගියා. මේ කියන දේවල් අහනකොට මට තරහ ගියා. කියලා අර අහපු දැකපු දේවල් නිසා තමයි අපේ සිත කිලිටි උනේ කියලා අපි කියන්නේ. නමුත් එහෙම වෙන්නේ නැහැ පින්නතුණි. ඒ බාහිර කාරණයට කියනවා ප්‍රත්‍යයයි කියලා. හැබැයි කාරණයට කියනවා හේතුවයි කියලා. දේවල් ලෝකේ සිද්ධ වෙන්නේ හේතු ප්‍රත්‍ය කියලා කරුණු දෙකක් මුල් වෙලා. හේතුව එකක් ප්‍රත්‍ය එකක්. අපි ගොඩක් වෙලාවට හේතුවයි ප්‍රත්‍යයයි පටලවා ගන්නවා. දැන් හේතුව ප්‍රත්‍ය උනේ බාහිර රූපය. හැබැයි හේතුව උනේ ඇස සහ අපි සිතපු ආකාරය. එතකොට ඇස හේතුව වෙලා බාහිර රූපේ ප්‍රත්‍ය වෙලා චක්කු විඥානය පහළ වෙනවා. දැන් එහෙම වුණත් අපේ සිතේ තෘෂ්ණාව හට ගන්නට විදිහක් නැහැ. අපේ සිතේ द्वේෂය හට ගන්නට විදිහක් නැහැ. द्वේෂය හරි තෘෂ්ණාව හරි පහළ වුණේ බාහිර රූපය නිසාත් නෙමෙයි, ඇහැ නිසාත් නෙමෙයි. මොකක් නිසාද? අපි මේ පිළිබඳව තීරණය කරපු විනිශ්චය කරපු ආකාරය මත. එහෙමනම් අපට කියන්නට පුළුවන් කමක් නැහැ. මේ බාහිර ලෝකේ රූප නිසා තමයි අපේ මනස කිලිටි වෙන්නේ. බාහිර ලෝකයේ මේ අරමුණු නිසා තමයි අපේ සිත කිලිටි වෙන්නේ. එහෙම කියන්නට බෑ. ඒ ආගන්තුක කරුණු පාදක කරගෙන ඒවා ප්‍රත්‍ය කරගෙන අපේ මනස හේතු හැටියට ක්‍රියාත්මක වෙලා ඒ හේතු ප්‍රත්‍යයන් එකට එකතු වෙලා යම්කිසි කිලිටි මනෝභාවයක් නිර්මාණය කරනවා. එහෙමනම් අපිට එහෙම නොවි ඕනනම් රැක ගන්නට පුළුවන්. ඇහැ තිබුණත්, බාහිර අරමුණු එහෙමම තිබුණා වුණත් අපට ඕනනම් මනස රැක ගන්නට පුළුවන්. ඒ කොහොමද? දැන් අපි අකමැති රූපයක් පෙනෙනවා. පෙනෙනකොට ඔන්න චක්කු විඥාණයෙන් ඇතුළට අරන් දෙනවා. මෙන් අර අසත්පුරුෂයා ඇවිල්ලා ඉන්නේ කියලා ඔන්න මනස විසින් තීරණය කරනවා. තීරණය කළාට පස්සේ දැන් විනිශ්චය දෙනකොට නිගමනය කරනකොට අපිට නිගමනය කරන්න පුළුවන් නම් මේ ලෝකේ හැම දෙයක්ම අනාත්මයිනේ අපි කැමති හැටියට ලෝකේ කිසිවක් පවතින්නේ නැහනේ. ඒ වගේම මේ ලෝකේ හැම දෙයක්ම අනිත්‍යයිනේ. මේවා තිරසාර දේවල් නෙමෙයිනේ. ඒ වගේම මේ බාහිර ලෝකයේ සිද්ධ වෙන දේ මත මගේ මනස නිකන් කිලිටි කරගන්නට ඕන නැහනේ. මේ විදිහට අපට සිහියෙන් ප්‍රඥාවෙන් තීරණය දෙන්නට පුළුවන් නම් එතන ඉඳලා ඥාන සංප්‍රයුක්ත ජවන්සිට පෙලක් තමයි හටගන්නේ. අන විදර්ශනා කරද්දී අපි එහෙමයි කරන්නේ. භාවනා කරද්දී අපි එහෙමයි කරන්නේ. සාමාන්‍ය ලෝකයේදී අපි තීරණය කරන ඔන්න අර පෞකාරය ඇවිල්ලා ඔන්න අර අසත්පුරුෂය ඇවිල්ලා අදත් ඇවිල්ලා මෙතන. ඔහොම කියලා තමයි අපි තීරණය කරන්නේ. අපි මේ පිළිබඳව විදර්ශනා කරනකොට රූපය වෙනස් කරන්නෙත් නැහැ, ඇහැ වෙනස් කරන්නෙත් නැහැ. ඇහත් එහෙම්මම තියෙනවා, රූපයත් එහෙම්මම තියෙනවා. මොකද්ද අපි වෙනස් කරන්නේ? අර කරුණු ගොනු කරන රටාව සහ තීරණය දෙන ආකාරයයි අපි වෙනස් කරන්නේ. අපිට සිහි කල්පනාවෙන් ඒ දිහා බලන්නට පුළුවන් නම් නුවණින් විනිශ්චය කරන්නට පුළුවන් නම් එතනින් එහාට ලෝභ ద్వේස ජවන්සිත පහළ වෙන්නේ නැතුව ඥාන සංප්‍රයුක්ත කුසල්සිත පෙලක් එතනින් එහාට පහළ කරගන්නට පුළුවන් අකමැති අරමුණක් පදනම් කරගෙන උනා. ඒ නිසා මේක හරියට තෝරා බේරාගෙන සිහි කල්පනාවෙන් මනස පුහුණු කරනවට කියනවා මොකද්ද චිත්ත භාවනාවයි කියලා. එහෙම අපට කරන්නට පුළුවන් වෙන්නේ මේ ධර්ම න්‍යාය ගැන හොඳට අහලා ප්‍රගුණ කරලා තිබුණොත් විතරයි. එහෙම නැති කෙනාට සිත එහෙම එවෙන් කිලිටි වෙනවාද කියලාවත් ඒ තැනත්තා දන්නේ නැහැ. ඒ තැනත්තා හිතන්නේම අර අසත්පුරුෂය ඇවිල්ලා මගේ මනස විනාශ කළා. මට නිකන් කේන්ති ගැස්සෙව්වා. මේ මිනිහා කරපු වැඩෙන් මගේ නිකන් ඔළුව නරක් වුණා. මේ කියන જાති අහගෙන ඉඳලා මගේ නිකන් හිත නරක් වුණා. එහෙම තමයි අශෘතවත් ප්‍රතඥයා කල්පනා කරන්නේ. මේ බාහිර ලෝකේ දේවල් නිසා තමයි අපේ මනස කිලිටි වෙන්නේ කියලා. නමුත් තථාගතයන් වහන්සේ දේශනා කරනවා සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤ මඤ්ඤං විසෝදේ පිරිසුදු බව හෝ කෙලසීම තමන් සතුයි ඒක තව කෙනෙකුට කරන්න බෑ ඒක කරගන්නේ තමන් විසින්මයි තමන් විසින්ම කරගන්නේ කොහොමද අපි තීරණය කරන විනිශ්චය දෙන ආකාරයත් එක්ක හැබැයි ඒකට ඇස් දෙක වහගෙන ඉඳලවත් අර අසත්පුරුෂයෝ ලෝකයෙන් නිර්පලා හැරලවත් අපිට හිත හදන්නට පුළුවන් කමක් නැහැ. එහෙම වුණොත් වෙන්නේ හැමදාම සිත් ඇවුලෙන් හිත නරක කරගෙන ඉන්නට තමයි. අසත්පුරුෂයොත් ලෝකේ ඉන්නවා පව්කාරයොත් ඉන්නවා අපේ ඇස් දෙකත් හොඳටම පේනවා කන් දෙකත් හොඳටම ඇහෙනවා අරමුණුත් ගන්නවා ඒ කිසිවක් නවත්තන්නේ නැහැ අර බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ පාරාසරිය කියලා බ්‍රාහමණයෙක් හිටියා ඉන්ද්‍රිය භාවනාව ගැන උගන්වනවා එතුමාගේ ගෝලයෙක් බුදුහාමුදුරුවෝ ළඟට ආවා උත්තර උත්තර මානවක කියලා. බුදුහාමුදුරුවෝ අහනවා මානවක ඔබේ ගුරුතුමා කොහොමද ඉන්ද්‍රිය භාවනාව ගන්න? ස්වාමීනි මගේ ගුරුතුමා කියන්නේ ඇහින් රූප ගත්තොත් තමයි කෙලෙස් හටගන්නේ. ඒ නිසා රූප බලන්න එපා. කනින් ශබ්ද ඇහුනොත් තමයි කෙලෙස් හටගන්නේ. ඒ නිසා ශබ්ද අහන්න එපා. එහෙම තමයි අපේ ගුරුතුමා ඉන්ද්‍රිය භාවනාව ගන්න. පස්සේ බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කරනවා එහෙනම් ඉතින් අන්ධය හොඳට ඉන්ද්‍රිය භාවනාව කරනවා ඇතිනේ. බීර හොඳට ඉන්ද්‍රිය භාවනාව කරනවා ඇති. ඇයි? ඇහින් රූප ගන්නෙත් නැහැ, කනින් ශබ්ද අහන්නෙත් නැහැ. මේ විදිහට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මගේ මේ ශාසනය මේ ආර්ය විනේ අපි ඉන්ද්‍රිය භාවනාව ගන්නන්නේ එහෙම නෙමෙයි. ඇහැ තියෙන්නේ රූප බලන්න. එහෙම නැත්නම් S2 අන්ධ කරගත්තාම එහෙමනම් නිවන් දකින්න පුළුවන් වෙන්න එපායි. කන් දෙක තියෙන ශබ්ද අහන්න. එහෙමනම් කම් බිහිරි වුණාම නිවන් දකින්න පුළුවන් වෙන්න එපායි. එහෙම නෙමේ අපි සසර කරන ලද කුසල බලයෙන් මේ ඉන්ද්‍රියන් අපට ලැබිලා තියෙන්නේ ලෝකය ස්පර්ශ කරන්න ලෝකය හඳුනා ගන්න. එහි ඇති වරදක් නැහැ. වරද වෙන්නේ කොතනද? ඒවා පිළිබඳව ඇති කරගන්නා තීරණ තීන්දුවලයි ගැටලුව මතුවේ. ඇයි එහෙම තීරණය කරන්නේ සිහියෙන් ප්‍රඥාවෙන් ලෝක දිහා බලන්න බැරි නිසා. ඒ නිසා මේ ආර්ය විනයෙහි ඉන්ද්‍රිය භාවනාව ගන්නන්නේ ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානම් විසුද්ධියා යදිදං චත්තාරෝ සතිපට්ඨානා මේ එකම ක්‍රමයයි ඉන්ද්‍රිය භාවනාවට තියෙන්නේ එකම ක්‍රමයයි විසුද්ධියට තියෙන්නේ ඒ කුමක්ද හැම මොහොතකම සිහියෙන් ලෝකය දිහා බලන්න පුරුදු ප්‍රඥාවෙන් ලෝකය දිහා බලන්නට පුරුදු සිහිය උපදවා ගත්තොත් තමයි අපිට ප්‍රඥාව අවදි කරගන්න පුළුවන් ඒ නිසා ඒබඳු ක්‍රමයකයි මේ ආරෙවිනේ ඇහැ පියාගෙන ඉන්න එක ගැන නෙමෙයි ලෝකයේ අසත්පුරුෂයෝ නැති කරලා මනස හදන ක්‍රමයක් ගැන නෙමෙයි. ලෝකයේ ලෝකයේ හැටියට එහෙමම තියෙනවා. ඒ පවතින කටුක ලෝකයේ තුල අපේ මනස විපරීත නොවි අපි කොහොමද පවත්වාගන්නේ? ඒ ක්‍රමය හඳුනාගෙන පුහුණු කරන්නට පුළුවන් වෙන්නේ මේ ධහම පිළිබඳව අහලා දැනගෙන ප්‍රගුණ කරලා තියෙන ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයාට පමණයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට තථාගතයන් වහන්සේ වත්ත සූත්‍රයේදී දක්වනවා අපේ සිත කෙලෙසන චිත්තෝපක්ලේශ ධර්ම 16ක් පිළිබඳව. ඒ 16න් කරුණු දෙකක් ඒ සියල්ලම එක ධර්ම දේශනාවකදී විස්තර කරන්නට කාලය මදි. ඒ නිසා පහුගිය ධර්ම දේශනාවල අපි විටින් විට කරුණු කිහිපය බැගින් විස්තර කළා. ඊර්ෂ්‍යාව සහ මසුරුකම පිළිබඳව එක් ධර්ම දේශනාවකදී අපි පැහැදිලි කළා. ඒ වගේම පසුගිය ධර්ම දේශනාවකදී අපි පැහැදිලි කළා තවත් කරුණු දෙකක් පිළිබඳව. අද දවසේ අපි පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ චිත්තෝපක්ලේශ ධර්මයන්ගෙන් තම්භය සහ සාරම්භය කියන මේ காரணා දෙක පිළිබඳ. එතකොට බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ මනස බොහොම ප්‍රභාස්වරයි, සිත ප්‍රභාස්වරයි. ඒ ප්‍රභාස්වර සිත ආගන්තුකව පැමිණෙන උපක්ලේශයන්ගෙන් තමයි කිලිටි වෙන්නේ. ඒ කිලිටි කරන්නා උපක්ලේශ ධර්මයන් හඳුන්වනවා මොනවා කියලාද? චිත්තෝපක්ලේශ ධර්ම. ඒ චිත්තෝපක්ලේශ හැටියට තථාගතයන් වහන්සේ දක්වන කරුණු දෙකක් තමයි සිත කිලිටි කරන ධර්මතා දෙකක් තමයි තම්භය සහ සාරම්භය. තඹ කියලා කියන්නේ pāli භාෂාවෙන් කණුවට කියන නමක්. තඹ, ස්තම්භ කියලා කියන්නේ. ස්තම්භයයි කියලා කියන්නේ කණුව. එතකොට කණුවක් වගේ සිත දඩබ්බර කරන මනෝභාවයක් තියෙනවා. ඒ සිත දඩබ්බර කරන, දරදඬු කරන, නොනැවෙන ගතියට කියනවා මොකක් කියලාද? තම්භ නැමැති උපක්ලේශ ධර්මයයි කියලා. චිත්තෝපක්ලේශ ධර්මයයි කියලා. ඒ දරදඬු කරන, දඩබ්බර කරන මනෝභාවය ඒ ක්ලේශ ධර්මයේ මනසේ හටගත්තාම සිත නම්‍යශීලී වෙන්නේ නැහැ. හරියට කණුවක් වගේ. ඒ කණුව නමන්නට හැදුවොත් එහෙම කැඩිලා යනවා. අන්න ඒ වගේ ස්වභාවයක් අපේ සිතට ඇති වෙනවා ඒ දරදඬු දඩබ්බර ස්වභාවය මනස කෙලසන ස්වභාවයක් මනස අඳුරු කරන ස්වභාවයක් ඒ කෙලසීමෙන් මනස කෙලසුනහම ඒ අඳුරෙන් මනස ආවරණය වුනහම ඇත්ත නැත්ත හොඳ නරක නීතිය නොනීතිය දහම අදහම කුසලයේ අකුසලයේ කලයුත්ත නොකලයුත්ත කිසිවක්ම පේන්නේ නැතිව අන්ධකාරයේ මහත් වූ ව්‍යසනයක් ඇති කරගන්නවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා දැන් අපිට යම්කිසි කටයුතු කරනකොට පෙන්වතුනේ යම් ප්‍රමාණයකින් තද ගතියකුත් අවශ්‍ය වෙනවා නේද? වැඩ කටයුතු කරනකොට නිකන් ලාමක බොළඳ ගතියෙන් ලෝකේ ජීවත් වෙන්නට පුළුවන් කමකුත් නැහැ. යම්කිසි තද ගතියකුත් අවශ්‍ය වෙනවා. එහෙනම් එතන කියන තද ගතිය මොකද්ද? එතන කියලා කියන්නේ උජූච සූජූච ඍජු බව. ඍජු බවයි මේ තද බවයි කියලා කියන්නේ දෙකක් වෙනවා. ඍජු බව කියලා කියන්නේ නිවැරදි දෙයින් ඍජු වීම. අවංක භාවයෙන් ඍජු වීම, සද්ධර්මයෙන් ඍජු වීම, නිවැරදි ප්‍රතිපදාවෙන් තුල තහවුරු වෙලා ඒ තුල ස්ථාවර වීම. ඒ ඍජු බව කියලා කියන්නේ ඔන්න දැන් අපි හිතමු මත්පැන් නොබී ඉන්නවා Taman ටික කාලයක්. එතකොට යාළුවෙක් කතා කරනවා අනේ යන් කොහොම හරි මේ මගුල් ගෙදර යන්න ඕන. ඔන්න ඔහෙ ටිකක් බොමු. මේ අනිත් අයත් බොනකොට අපි නොබී ඉන්න එක හොඳ නැහැ. දැන් ඉතින් පෙරත්ත කරනවා. දැන් ඉතින් යාළුවෝ කියන නිසානේ නොබී ඉන්න හොඳ නැහැනේ. ඔන්න දැන් ටිකක් බොනවා. දැන් මොකද්ද මේ තියෙන්නේ? අන්න මනස දියාරු වෙලා ගිහිල්ලා. ඒ විදිහට තමන්ගේ ප්‍රතිපත්තිය ගිලිහෙන්නේ නැතුව රැකගන්න නම් අපිට මොකද්ද තියෙන්න නැත්තේ? යම් තද ගතියක් තියෙන්න ඕනේ. ඒ තද බව කියලා කියන්නේ මේ තම්බය කියන ක්ලේශ ධර්මය නෙමෙයි. එතන තියෙන තමන්ගේ ප්‍රතිපත්තිය තුළ ඍජුව පිහිටා සිටින්නට පුළුවන් වෙන්නේ. දැඩිව පිහිටා සිටින්න පුළුවන් වෙන්න ඕනේ. ඔහොම නෙමෙයි කොහොම කිව්වත් මගේ ප්‍රතිපත්තිය මං කඩන්නේ අපි අනිත් ඕන දෙයක් එකට කරමු. හැබැයි මගේ ප්‍රතිපත්තිය මං කඩන්නේ එහෙම Tamanට ස්ථාවරයක ඉන්න පුළුවන් වෙන්න ඕන. අන්නේ හැකියාව තමයි හඳුන්වන්නේ ඍජු බවයි කියලා. මෙතන මේ කියලා කියන්නේ ඍජු ගතිය නෙමෙයි මෙතන කියලා කියන්නේ දඩබ්බර ගතිය, දරදඬු ගතිය. එතන හොඳක් නරකක් මොකුත් නැහැ. Tamange මතය දැඩිව අරගෙන ඒකේ එල්ලිලා ඉන්නවා. කවුරු කොහොම කිව්වත් ඒ මතය වෙනස් කරන්නට කැමති ඒකට සූදානම් නැහැ. අන්නේ ගතිය තමයි මෙතන ක්ලේශ ධර්මයක් හැටියට හඳුන්වන්නේ. අර අපි මුලින් කිව්වේ ඍජු ගතිය යම් කෙනෙකුට තියෙනවා නම් ඒත් එක්කලා තව ගුණයක් තියෙන්න ඕන මොකද්ද මෘදු ගතිය. ඒ ඍජු බවත් එක්කලාම මෘදු ගතිය. දැන් අර දස රාජධර්ම ගැන කියනකොට අජ්ජවං මජ්ජවං ඍජු බව සහ මෘදු බව. මේ දෙක එකට කියනවා. ඇයි ඒ ඒ ඍජු ගතිය තියෙන්නත් ඕන මෘදු ගතිය තියෙන්නත් ඕන. කුසල් දහම් වලින් නම් අපි ඍජු වෙලා තියෙන්නේ. ප්‍රතිපත්තිමය වශයෙන් නම් අපි ඍජු වෙලා තියෙන එතන යම්කිසි මෘදු බවකුත් තියෙනවා. නම්‍යශීලී ගතියකුත් තියෙනවා. හැබැයි නම්‍යශීලී කියලා කියන්නේ දියාරු වෙනවා කියන එක නෙමෙයි. හරියට අපි කියන්නේ දැන් ලෝහයක් ලෝහයක් තදයි හැබැයි යම් ප්‍රමාණයකට නම්‍යශීලී. අවශ්‍ය නම් නවන්න පුළුවන්. හැබැයි තදයි. අන්න ඒ වගේ නම්‍යශීලී බවක් තියෙන්නටත් ඕන තද ගතියක් තියෙන්නටත් ඕන. ඒ කුසල් දහම් පැත්තෙන් කතා කරනවා. එතකොට අපි හිතමු දරදඬු රිටක් අපි අරගෙන ගියොත් කෙලින් කරගෙන ගියොත් හැප්පෙන හැප්පෙන තැන්වල එක්කෝ බිත්ති paludu වෙනවා අහල පහල ඉන්න මිනිස්සුන්ට අනතුරු වෙනවා නැත්තම් ලීදන්න කැඩිලා යනවා හැබැයි මේක තරමක් නම්මෙසීලී නම් අර ඇතුල් කරන්න බැරි තැන්වල අපි හිතමු බිත්තියක් ළඟින් උළුවස්සකින් යනකොට ඒ අවශ්‍ය ප්‍රමාණයට නැවිලා ඇතුල් කරගන්නට පුළුවන්කම එතකොට හානි වෙන ප්‍රමාණය අඩුයි. ලෝකෙට හානි වෙන්නෙත් නැහැ, Tamanට හානි වෙන්නෙත් නැහැ. අන්න ඒ වගේ ඍජු බව සහ මෘදු බව යම් කිසි කෙනෙකුට එකට තියනවා නම් ඒ තැනත්තා අනුන්ට හානි කරන්නෙත් නැහැ, Taman හානි කරගන්නෙත් නැහැ. හැබැයි කවදාවත් නිකන් දියාරු වෙලා Tamanගේ ප්‍රතිපත්තිය විනාශ කරගන්නෙත් නැහැ. ඒක එක්තරා ගුණයක්. හැබැයි මෙතන කියන මේ තම්බයයි කියන ස්වභාවය දඩබ්බර ගතිය, තද ගතිය නොහික්මුණු ගතිය අනුන්ගේ අවවාදයට නොනැමෙන ගතිය අර සුවච බවට ප්‍රතිවිරුද්ධ ධර්මය සුවච ගතියයි කියන්නේ මොකද්ද වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනාවලට නැවෙන ගතිය මේ තම්බ කියලා කියන්නේ ඒකට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ වූ ධර්මතාවය අර හරියට මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ගෝලයා වගේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට ගෝලයෝ දෙන්නෙක් හිටියා පොඩි හාමුදුරු දෙනම උන්වහන්සේ රජගහනුවර පිප්පලි ගුහාවේ වැඩ සිටින අවදියේ මේ පොඩි හාමුදුරු දෙනම තමයි උපස්ථාන කළේ. එක්කෙනෙක් බොහොම සුවචකීකරු කෙනෙක්. අනිත් එක්කෙනා කෛරාටිකෙක්, කපටියෙක්. එතකොට අර සුවචකීකරු පොඩි හාමුදුරුව උදේ පාන්දරින් අවදි වෙලා ඇල්පැන්, උණුපැන් සකස් කරලා තියලා, දැහැටි දඬු සකස් කරලා තියලා මේ හැම දෙයක්ම කරනවා. කරනකොට අර කපටි පොඩි හාමුදුරුව මොකද කරන්නේ? අරව හදලා තියනකම් බලා ඉඳලා ඉක්මනට කාශ මහා කාශ්‍යප හාමුදුරුව ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි දැහැටි දනු සකසලා තියෙන්නේ පෑන් සකසලා තියෙන්නේ මූණ සෝදන්න ආරාධනා කරනවා හරියට තමන් කළා වගේ එතකොට දැන් දවල්ට වතුර උණු කරලා එහෙම නැත්නම් වතුර ගෙනල්ලා නාන කොටුවේ සකස් කරලා තිබ්බන් පස්සේ අර කෛරා ටික හාමුදුරුව දවල් දානේ වල්දලා ටිකක් වෙලා හොඳට නිදාගෙන ඉඳලා අවදි වෙලා බලනකොට ආ උණු පෑන් සකස් කරලා තියෙනවා දුවගෙන ගිහිල්ලා කියනවා ස්වාමීනි පෑන් සකස් කරලා තියෙන්නේ නාන්න වඩින්න දැන් මෙහෙම කරනවා. දැන් අර සුවචකීකරු වත්පිළිවෙත් කරන පොඩි හාමුදුරුවෝ කල්පනා කළා දැන් මම මෙච්චර වැඩ කරනවා මේ කපටියා මෙහෙම වැඩක් කරනවා. ඒකට හොඳ පාඩමක් උගන්වන්නට ඕනේ කියලා දැන් කපටිකම් වලට අහු වෙන්නට ඕනෙත් නෑනේ නේද? අපි මෘදුයි කියලා, අපි යහපත් කියලා කපටිකින්ගේ කෛරාටිකයන්ගේ කෛරාටිකකම් වලට අපි අහු වෙන්නට ඕනේ නෑ. එහෙම අහු වෙනවා නම් එතන තියෙන්නේ නිවටකම. එතකොට හුඟක් දෙනෙක් මේ දෙක පටලව ගන්නවා. මේ ධර්මයට ලැබි බව, සුවච බව, සත්පුරුෂකම ඒක වෙනම එකක්. හැබැයි කපටින්ගේ කපටිකම් වලට අපි අහු වෙන්නට ඕනේ. ඒක වෙනත් කාරණයක්. ඉතින් මේ පොඩි හැමදෙරුවත් කල්පනා කළා දැන් මම නිහතමානීව අවශ්‍ය වැඩ කටයුතු ටික කරනවා ඒක වෙනම කාරණයක්. ඉතින් ගුරුවරයා වෙනුවෙන් මම ඒවා කරන්න ඕනේ. හැබැයි මේ මිනිස්සයා මේවා කළා වගේ පෙනී හිටිනවා. මේකට හොඳ වැඩක් කරන්න ඕනේ කියලා දවසක් දැන් දවාලේ කාශ්‍යප මහරහතන් වහන්සේට ජලස්ථානය කරන්න පැන් උණු කළා. උණු කරලා ඉවරලා ඒ පැන් උණු කරලා වෙනද හැමදාම නාන කොටුව ඇතුලේ තමයි තියලා තියන්නේ. ඊට පස්සේ උන්වහන්සේ කළේ මොකද? ඒක වෙන භාජනයකට අස් කළා. අස් කරලා අර මුට්ටියේ වතුර ස්වල්පයක් ඉතුරු කළා. ඉතුරු කරලා ඒක නාන කොටුව ඇතුලෙන් තිබ්බා. දැන් ඈතින් බැලුව බැලමට දුම් දානවා පේනවා. අනිත් ටික නාන කොටුවෙන් පිටිපස්සට ගෙනහිලා වහලා තිබ්බා. දැන් අර කපටි පොඩි හාමුදුරුවෝ නිදාගෙනලා නැගිට්ට නැගිටලා ගිහිල්ලා බැලුවා බලනකොට අඳුන් දානවා පේනවා වතුර හරි ඉක්මනට ගිහිල්ලා මහා කාශ්‍යප හඳුනන එක ස්වාමීනි ජලය ලෑස්ති පැම් පහසු වෙන්න වඩිමු කියලා එක් කරගෙනම ගියා ගිහිල්ලා බලනකොට මුට්ටියේ වතුර නැහැ පස්සේ මහරහතන් වහන්සේ අහනවා කොහො පැන් කොහෙද තියෙන්නේ මම මේ හිතාගෙන හිටියේ මේ මේකේ පැන් තියනවා කියලානේ මේ අසත්පුරුෂයා මේ දුෂ්ටයා පැන් ටික උණු කරලා නැහැ නේ කියලා ඔන්න කලගෙඩිය අරගෙන ඉක්මනට දුවනවා දැන් වතුර ගේනවා පස්සේ කාශ්‍යප මහ රහතන් වහන්සේ කල්පනා කළා දැන් නාන්න ආරාධනා කරලා මෙතනට ආපුවම වතුර නැහැ. දැන් දුවගෙන යනවා කලගෙඩිය අරගෙන. එහෙනම් මොකද්ද මේ සිද්ධ වුනේ කියලා ආවර්ජනා කරලා බලනකොට තමයි උන්වහන්සේ දැක්කේ මෙතෙක් කාලයක් මේ වැඩේ තමයි කරලා තියෙන්නේ. අනේකා කරන දේ තමන් කළා වගේ කපටිකමට පෙන්නා හිටලා. ඊට පස්සේ රාත්‍රියේ මේ පොඩි හාමුදුරන්ට කතා කළා. කතා කරලා කියනවා ආශ්මතුනේ මේ භික්ෂුව කියන කෙනා කෛරාටිකයෙක් නොවිය යුතුයි. කපටියෙක් නොවිය යුතුයි. ඒ භික්ෂුන් වහන්සේලා හැම විටම නිහතමානීව සුවචව කටයුතු කරන්න ඕන. ගුරුවරයා කෙරෙහි ගෞරවයෙන් කටයුතු කරන්න ඕන. ඒ වගේම කපටිකම් නොකොට නිහතමානීව කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕන. මේ විදිහට උන්වහන්සේ අවවාද කළා. අවවාද කළාට දැන් මේ හාමුදුරුව බොහොම තද කෙනෙක්. ඒ කියන්නේ පුංචි උනාට බොහොම දඩබ්බරයි. කියන දේ පිළිගන්න කැමති නැහැ. අවවාදයට නැමෙන්නේ. බොහොම දරදඬු හිතක් තියෙන. Taman හිතාගත්තු එකම හරි කියලා හිතාගෙන ඉන්නේ. පස්සේ දැන් මෙහෙම අවවාද කරනකොට උන්වහන්සේ මනස ඇතුලෙන් හිතනවා අනේ මේ වතුර ටිකකට මට දොස් කියන තරමක් කොච්චර මේ නිග්‍රහ කරනවද මට කියලා වුණා කුපිත වුණා. කුපිත වෙලා කල්පනා කළා ඊළඟ දවසේ නම් මම යන්නේ නැහැ පිණ්ඩපාතේ. පිණ්ඩපාතේ යන්නේ නැහැ කියලා කල්පනා කරලා ඒ කියන්නේ රහතන් වහන්සේත් එක්ක පිණ්ඩපාත යන්නේ නැහැ. යන්නේ නැහැ කියලා කල්පනා කළා වෙනම පිණ්ඩපාතේ ගියා. රහතන් වහන්සේ අර සුවච පොඩි හාමුදුරුවොත් එක්කලා පිණ්ඩපාතේ ගියා. ඊළඟ උන්වහන්සේට විශාල වස්ත්‍රයක් ලැබුණා. ඒකත් අර පොඩි හාමුදුරුවන්ට දුන්නා. දැන් අර කෛරාටික පොඩි හාමුදුරුව වෙන පැත්තකින් පිණ්ඩපාතේ ගියා. ගියාට පස්සේ දායකයව කොහොමද මහා කාශ්‍යප හාමුදුරුව? උන්වහන්සේට සනීප නැතුවනේ පන්සලේ ඉන්නවා. අනේ මොනවද උන්වහන්සේට අවශ්‍ය මේ මේ જાති අවශ්‍යයි කියලා තමන් කන්න කැමති જાති කිව්වා. ඊට පස්සේ අර මිනිස්සු ඉක්මනට ඒව හරි ගස්සලා දුන්නා. දුන්නාට පස්සේ මගට ගිහිල්ලා ඒ ටික හොඳට වළඳලා පාත්‍රෙත් හොදගෙන ගියා. පහවදා මහා කාශ්‍යප හාමුදුරුවෝ අර පැත්තට පිණ්ඩපාතේ වැඩිය. වඩනකොට අර දායකයෝ දුවගෙන ඇවිත් අහනවා ස්වාමීනි දැන් ඔබ වහන්සේට සනීපද? ඊයේ අපි දානෙත් සකසලා යවුවා. ඒවෙන් පහසුවක් ලැබුණාද? ඊට පස්සේ මහා කාශ්‍යප මහණෝ මොකුත් නොකිය ආපහු ආවා. ඇවිල්ලා අර පොඩි හාමුදුරන්ට කතා කරලා කිව්වා ආයුෂ්මතුනි භික්ෂුව කියන කෙනා කපටිකම් කරලා ආහාර ඉල්ලගෙන වළඳන කෙනෙක් නෙමෙයි. ඊට පස්සේ එහෙම කරන්න එපා. පස්සේ අර පොඩි හාමුදුරුව කල්පනා කරනවා එදා මට මේ වතුර ටිකක් නිසා බැන්න අද මේ කණ්ඩ ටිකක් නිසා බනිනවා හොඳ පාඩමක් උගන්වන්නම් කියලා පහවදා පිණ්ඩපාත යනකන් ඉඳලා අර සෙනසුනේ තිබිච්ච ගිනි ගන්නේ නැති දේවල් ඔක්කොම ලී දණ්ඩක් අරගෙන ගහලා කඩලා බිඳලා පොඩි කරලා දාලා පන්සලටම ගිනි තියලා යන්න ගියා. එතකොට මෙන්න මේ වගේ ස්වභාවයක් තමයි තම්බ කියලා කියන්නේ. ඒ කියන්නේ නැමෙන්නේ නැහැ. තමන් ඉන්නේ හොඳ දෙයකද නරක දෙයකද ඇත්තද නැත්තද ඒක සදාචාරයේද දුරාචාරයේද මොකක් වුණත් එතනින් එහාට පිළිගන්නේ දැන් ගොඩාක් වෙලාවට ගිහි ගෙවල් වල ප්‍රශ්න ඇති වෙන්නේ මේ නිසා. ගිහි ගෙවල් වල විතරක් නෙමෙයි ආයතනවල, පන්සල්වල හැමතැනම ලෝකයේ අර්බුද ඇති වෙන්නේ මේවා නිසා. ඒ කියන්නේ Taman කොච්චර වැරදි මතයක හිටියත් අනේකා කියන දේ පිළිබඳව ඩිංගක් හිතලා බලන්න ලෑස්ති නැහැ. නැවෙන්නට සූදානම් නැහැ. ඇහුම්කන් දෙන්නට සූදානම් නැහැ. ඒක ගන්නට සූදානම් නැහැ. ඒ විදිහේ ස්වභාවයක් මිනිස් මනසේ තියෙනවා. ඒක දඩබ්බර ගතියයි කියලා කියනවා. ඒ අවවාදයට නොනැමෙන දඩබ්බර ගතිය මනසේ ඇති වුනහම මව්පියෝ කියන දේ පිළිගන්නට ලෑස්ති නැහැ. ගුරුවරයා කියන දේ පිළිගන්නට ලෑස්ති නැහැ. බිරිඳ කියන දේට ඇහුම්කන් දෙන්න ලෑස්ති නැහැ. සැමියා කියන දේට ඇහුම්කන් දෙන්න ලෑස්ති නැහැ. දරුවා කියන දේට ඇහුම්කන් දෙන්න ලෑස්ති නැහැ. හැම තිස්සෙම එතනත්තා කල්පනා කරන්නේ මම හිතන හැටි හරි මම ගත්තු තීරණේ හරි කියලා. මේකෙන් මනස අඳුරු වෙනවා. මේකෙන් මනස කිලිටි වෙනවා. මේක මහත් වූ පක්ලේශ ධර්මයක්. මේකෙන් පුද්ගලයා වෙනසෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා ඊට ප්‍රතිවිරුද්ධ වූ සුවච භාවයේ නැමැති ගුණය අපේ මනස විශ්වාස තුල ගොඩනගන්න. ඊළඟට සාරම්භයයි කියලා කියන්නේ අනුන් කරනවට වඩා වැඩියෙන් කරන්නට ඒ කියන්නේ අනේකා ගයක් හදනවා නම් අපි ඊට වඩා ගයක් හදන්න යනවා. අනේකා වාහනයක් ගන්නවා ඊට වඩා ලොකු වාහනයක් ගන්න යනවා. එතකොට තමන්ගේ අවශ්‍යතාවය තමන්ගේ පුළුවන්කම හැකියාව ඒව කල්පනා කරලා නෙමෙයි. අනේකා කරනවට වඩා වැඩියෙන් කරන්න හදන. මේ නිසා තමයි ලෝකයේ අද මිනිස්සුන්ට කොච්චර සම්පත් තිබුණත් මදි වෙලා තියෙනවා. විවේකය නැති වෙලා තියෙනවා. හැඟීම් වලට වහල් වෙලා අවශ්‍යතා මොනවද කියලා දන්නේ නැහැ. ඇත්තටම Tamanට ඕන මොනවද, Tamanට ප්‍රමාණවත් මොනවද, Tamanට ප්‍රයෝජනවත් මොනවද කියලා දන්නේ නැහැ. අනිත් අය කරනවට වඩා වැඩියෙන් කරන්නට ගිහිල්ලා ලොකුවට කරන්නට ගිහිල්ලා ලොකු අමාරුවකටපත් වෙනවා. සමහර වෙලාවට ගෙවල් හදන්නට ගිහිල්ලා ලෝකෙටම ණය වෙලා වාහන අරගෙන නඩත්තු කරගන්නට බැලුව ජීවිත කාලෙම ණය ගෙවන්නට වෙලා මේ මට්ටමටපත් වෙනවා. ගෙවල් හදන්න පටන් ගන්නවා. හදලා හදලා කරනකොට තමන් මැරිලා යනවා. ඊට පස්සේ දරුවන්ට ඒක ගැලපෙන්නේ දරුවෝ ඒක කඩලා වෙන එකක් හදනවා. එහෙම නැත්නම් විකුණලා වෙන තැනකට යනවා. මේ විදිහේ අර්බුද ලෝකයාද පෙන්වන්නට තියෙන මේ සාරම්භය නිසා අනුන් කරනවට වඩා වැඩියෙන් කරන්න යනවා මිස තමන්ගේ අවශ්‍යතා මොනවද කියලා හඳුනාගන්නේ නැහැ. ඒ වගේම මිනිස්සුන්ට විවේකය නැති වෙලා ගිහිලා දිවා රාත්‍රී නැතුව දේවල් කරනවා කරනවා කරනවා මොනවට කරනවද අන්තිමට බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා තමන්වත් දන්නේ නැහැ. ඒ නිසා මිනිස්සුන්ට අද ආතතිය කියන එක වැඩි වෙලා. ඉස්සර මිනිස්සුන්ට ඕන තරම් විවේකයේ තිබුණා වැඩ කටයුතු කරලා. අද මිනිස්සුන්ට විවේකයේ නැත්තේයි කොච්චර කළත් සෑහීමටපත් වෙන්නේ ඇයි තෘප්තිමත් නොවි අතෘප්තිකරව හැඟීම් වලට වහල් වෙලා දේවල් හඹාගෙන යනවා. මොකටද මේ අනෙක් කාට වඩා වැඩියෙන් යමක් කරත් මේ සාරම්භය නැමැති දුර්ගුණය නිසා ඊළඟට තවත් සමහර වෙලාවට Tamanට තව කෙනෙක් අනතුරක් කළොත් නපුරක් කළොත් ඊට වඩා නපුරක් කරන්නට Tamanට බැන්නොත් Taman ගහන්නට ගැහුවොත් මරන්නට මැරුවොත් පවුල් පිටින් වනසන්නට වැඩියෙන් ඊට වඩා පලිගන්නට Taman ක්‍රියාත්මක කරනවා එතන සිද්ධ වෙන්නේ සාරම්භයමයි ඊළඟට කුසල පක්ෂයේත් මේක ඇති වෙන්නට පුළුවන්. අනිත් අය කරනවට වඩා උසස් විදිහට කුසල් කරන්නට. හැබැයි එතනදී සියුම් ක්ලේශයක් වුණත් ඒකෙන් යම්කිසි යහපතක් තියෙනවා කුසලමය පැත්තෙන්. අනිත් අය කරනවට වඩා උසස් විදිහට කුසල් කරන්න. ඒක අර අනුත්ය හෙලා දකිමින් තමන් හුවා දක්වමින් කුසල් කරන්න යනවා නම් එතන මනස පිරිහෙනවා. හැබැයි මේ කරන தත්ත්වෙ එච්චර හොඳ නෑ. ඊට වඩා හොඳට කරන්න ඕන කියලා තමන් කල්පනා කරනවා නම් ඒකෙන් යහපතක් වෙනවා. දැන් කොසල් රජුරු අසද්දෘෂ මහා දානයක් දුන්නේ. නගරවැසියෝ දානයක් දෙනවා, රජුරුව දානයක් දෙනවා, ඊට වඩා දානයක් නගරවැසියෝ දෙනවා, ඊට වඩා හොඳ එකක් රජුරුව දෙනවා. මෙහෙම මෙහෙම දීලා තමයි අන්තිමට අසද්දෘෂ මහා දානයක් දෙන තත්වෙට රජුරුව පෙළඹුණේ. එතකොට මේ බඳු තැන්වලදී ඒකෙන් යහපතක් වෙනවා. අනුන් කරනවට වඩා හොඳට කුසලයේ කරන්නට සිටීම ඒකක් සාරම්භයේ ලක්ෂණයක් තමයි. නමුත් ඒක අකුසලයක් නෙමෙයි. එහෙම කරනකොට ඒක කුසලයට නැඹුරු වෙනවා. හැබැයි අනුන් හෙලා දැකලා Taman හොවා දක්වලා Taman කැපී පෙනෙන්නට පිංකම් කරනවා නම් ඒක හොඳක් නෙමෙයි. එතන ක්ලේශ ධර්මයක් හටගන්නේ. ඒ නිසා ඕනනම් සාරම්භය කුසලයටත් යොමු කරගන්නට පුළුවන්. ප්‍රඥාවෙන් තොර වුණොත් ඒකෙන් අකුසල් සිද්ධ වෙලා හැඟීම් වලට බහල් වෙලා අනේකාට වඩා දේවල් කරන්නට ගිහිල්ලා තමන් නිකන් කරදරයට වැටෙනවා මේ විදිහට තම්බය සහ සාරම්භය කියන මේ දෙකම මනස කිලිටි කරන උපක්ලේශ ධර්ම හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ සිත ස්වභාවයෙන් ප්‍රභාස්වරයි නමුත් ආගන්තුක වූ ධර්මතාවයන් නිසා ඔය විදිහෙන් කෙලෙසෙනවා ඒ කෙලෙසෙන ධර්ම උපක්ලේශ ධර්මයි කියලා බුදුහාමුදුරුවෝ හඳුන්වනවා ඒවා නුවණති සත්පුරුෂයෝ නුවණින් තේරුම් අරගෙන මනස කෙලෙසෙන්නට නොදී මනස රැකගන්නට ඕනේ එය චිත්ත භාවනාවයි ඒ නිසා ශ්‍රතවත් වූ ආර්ය ශ්‍රාවකයාට චිත්ත භාවනාව ප්‍රගුණ කළ හැකියි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.